ධර්මානු ශාසනාව. අද ධර්මානු ශාසනාව පවත්වන දේශකයණන් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේ. දෙදා සෙකුළහ වසරේ වෙසක් මස පුරපසලොස්සක පොහොය දිනයට යෙදෙන 2600 සම්බුද්ධත්ව ජයන්තියට අපි අද සිටම පිළිවෙතින් පෙළගැසෙමු. පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු.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 මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ මේ සඳහන් වෙන ගාථා රත්නයේ තේරුම තමයි අට්ඨ ද්‍රෝණං චක්කුමතෝ ශරීරේ. බුදුරජාණන් වහන්සේගේ ශරීරය තුල උන්වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ද්‍රෝණ අටක ਸਰවඥ ධාතුන් වහන්සේලා පැවතුණා. සත්ත ඩ්‍රෝනන් ජම්බුදීපේ මහින්ති. ඒ ඩ්‍රෝන අටෙන් සත් ඩ්‍රෝනයක්ම ඩ්‍රෝන හතක්ම පළවෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි ආරක්ෂාව පිණිස අජාසත් රජතුමාගේ අනුග්‍රහයෙන් ඩ්‍රෝන හතක්ම අරගෙන පොළොව ඇතුලේ වාල සංඝටකයක් කියලා අපි කතා කරනවා පොළොව ඇතුලේ නිදන් කරලා ද්‍රෝණ හතක්ම ආරක්ෂා කරගත්ත අනාගතයේ අන්‍ය තීර්ථකයන්ගෙන් මේ ධාතුන් වහන්සේලාට හානියක් ඇති වෙන බව මහා කාශ්‍යප මහරහතන් වහන්සේ භාවනා කරනකොට දැකපු නිසා. හැබැයි එක ද්‍රෝණයක් ගත්තේ නැහැ. ඒ තමයි රාමගාමේ කෝලිය රජදරුවන්ට දීපු ද්‍රෝණයක ධාතුන් වහන්සේලා ගත්තේ නැහැ. ඒකංච ද්‍රෝණං පුරිස වරුණුත්තමස්ස රාමගාමේ නාගරාජා මහින්ති එක ද්‍රෝණයක් පුරුෂ උත්තමයන් වහන්සේ වන මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ එක ඩ්‍රෝනයක් මේ රාමගාම නගරේ කෝලිය රජදරුවන්ට අයිති ඩ්‍රෝනය එදා පොළොව ඇතුලේ ආරක්ෂා සහිතව නිදන් කරන්න අරගත්තේ නැහැ. ඒකට හේතුව එදා අජාසත් රජතුමා අහනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ඩ්‍රෝන 8ක් තිබෙන තියෙනවනේ. ඇයි මේ සද්ද්‍රෝණයක් විතරක් අපි ආරක්ෂා කරන්නේ ඇයි එක ද්‍රෝණයක් ආරක්ෂා කරන්නේ නැත්තේ. ඒ වෙලාවේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ කියන රජතුමනි ඒ ද්‍රෝණය අපි ආරක්ෂා කළත් නොකළත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයට අනුව ඔය රාමගාම නගරයේ තියෙන ওই ඩ්‍රෝණය තව ටික කාලයකින් ඒ චෛත්‍ය කඩාගෙන ඒ ධාතු කරඬුව ඩ්‍රෝනයක් ਸਰවඥ ධාතුන් වහන්සේලා තැන්පත් ධාතු කරඬුව ගංගානම් ගඟට වැටිලා ගඟේ ගහගෙන ගිහිල්ලා මහා සාගරයට යනවා. මහා සාගරයේ ඉන්න නාගලෝකේ නාගයන්නේ කරඬුව දැකලා නාගලෝකයට අරගෙන ගිහිල්ලා අවුරුදු ගණනාවක් නාගලෝකේ බොහෝම ගෞරවයෙන් වන්දනාමාන කරමින් පුද පූජා පවත්වමින් නාගයන් වන්දනාමාන කරනවා. එතනින් පස්සේ තව අවුරුදු 200 ගණනකට පස්සේ ධර්මාශෝක රජතුමා පහළ වෙලා මේ ධාතුන් වහන්සේලා ඩ්‍රෝන් හතම පොළොවේ මතු කරලා අරගෙන චෛත්‍ය හදලා 84000ක් වෙහෙර විහාරස්ථාන ඉදි කරාට පස්සේ ලංකාදීපේ එතනිනුත් පස්සේ කාවන්තිස්ස කියන මේ දේවානම්පියතිස්ස රජතුමාගේ මුණුබුරෙක් හැටියට කාවන්තිස්ස රජතුමාගේ පුත්‍රයෙක් හැටියට දුටු කැමුණු නමින් රජ කෙනෙක් පහළ වෙලා එතුමා ඔය නාග ලෝකයට ගිය ඩ්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත් කරලා ලෝක පූජිත චෛත්‍යයක් අනාගතයේ ස්වර්ණමාලි චෛත්‍ය හැටියට ගොඩනගනවා. ඒ නිසා රජතුමනි අපි ওই ඩ්‍රෝණේ ආරක්ෂා කරන්න මහන්සි ගන්න දෙයක් නැහැ. බුද්ධ අදිෂ්ඨානයට අනුව ඒ ඩ්‍රෝණේ ආරක්ෂා වෙනවා කියලා එදා ඩ්‍රෝන අටෙන් සද්ද්‍රෝණයක් විතරක් අරගෙන පොළොව ඇතුලේ ආරක්ෂා කරලා ආරක්ෂා සහිතව අන්නේ තීර්ථකයන්ට ධාතුන් වහන්සේලාට හානියක් කරන්න බැරි විදිහට එදා වාල සංඝටකයේ කියන යන්ත්‍රයක් මවලා පොළොව ඇතුලේ සංගවලා තිබ්බා. එතකොට මේ ගාථා රත්ණයෙන් අද මාතෘකා කරගත් ගාථා රත්ණේ සඳහන් වෙන්නේ මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙන මේ විස්තරය ඇතුළත් ගාථාවක්. පින්වතුනි 2011 වෙසක් පුන් පොහෝ දවසට 2600 වෙනි සම්බුද්ධ ජයන්තිය යෙදෙනවා. කියන බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් එක්ක තමයි බුද්ධ වර්ෂය අපි ගණන් ගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2554 තමයි මේ වෙසක් වෙනුවෙන් ලබන්නේ. නමුත් උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා එතකොට තවත් අවුරුදු 45ක ඒකට එකතු කරද්දී උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඒ කාලය ලැබෙනවා. එතකොට බුද්ධත්වයට පත් වෙලා හරියටම අවුරුදු 2600ක් වෙන්නේ 2011 වර්ෂයට විවහාර වර්ෂ 2011 වෙසක් පුන් පොහෝ දවසට තමයි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අවුරුදු 2600 පිරෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ ගුවන්විදුලි සංස්ථාව මේ ධර්මදේශනා මාලාව තුළින් ලංකාවාසී ඔබ සෑම සියලු දෙනෙක් තුළම සද්ධාදී ගුණධර්ම ඇති කරවමින් මේ පිළිවෙලින් පෙළ ගස්වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි සද්ධාව ඇති කරවමි. පින්වතුනි අද දවසේ අපි මේ රුවන්වැලි සෑය නැමැති මේ ලංකාදීපයේ තුල පිහිටලා තියෙන මේ ආශ්චර්යමත් චෛත්‍ය රාජානන් වහන්සේගේ වටිනාකම කොයිතරම් ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටිනවද ධාතුන් වහන්සේලා ගෙනාවේ කොහින්ද ධාතු නිදාන කරේ කොයි ආකාරයටද ඒ වගේම අවුරුදු 5000ක් අවසන් වෙනකොට ඔය ස්වර්ණමාලී චෛත්‍ය රාජානන් වහන්සේ තුල තියෙන ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා බුද්ධ රූපයක් මැවිලා මහා ප්‍රාතිහාර දක්වලා ඒ ඩ්‍රෝනේ ධාතුන් වහන්සේලා සියල්ලම නාගදීප චෛත්‍ය අසලට වැඩම කරලා එතනත් ප්‍රාතිහාර පාලා බුද්ධ ගයාවේ වජිරාසනයට වැඩම කරනවා. එතනදි තමයි ලෝකයේ සෑම තැනකම තියෙන ධාතුන් වහන්සේලා ඉතුරු ඩ්‍රෝන 7ම එකට එකතු වෙනවා. ඩ්‍රෝන 8ක්ම බුද්ධ ශරීරයේ ඉතුරු වෙච්ච මේ ඩ්‍රෝන 8ම එකට ඇමිනිලා අස්ති ධාතුන් නිර්මාණය වෙලා ඒ තුලින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපය අහසේ මැවෙනවා. ඒ බුද්ධ ශරීරය යමාමහ පෙළහර පෑමක් සිද්ධ වෙලා අහසේම පෙළහර අවසන් වෙනවා සමගම දැවිලා පිලිස්සීලා අතුරුදහන් වෙනවා. ඒ විදියට තමයි අවුරුදු 5000ක් අවසන් වෙනකොට බුදුරජාන් වහන්සේ පිරිනිවන් පාලා ධාතු පරිණිර්වාණය සිද්ධ වෙන්නේ. එතකොට අවුරුදු 5000ක් යන තෙක්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 5000ක් වෙන තෙක්ම මේ ධාතුන් වහන්සේලා කිසිම කෙනෙකුට හානියක් කරන්න බැරි විදිහේ බුද්ධ අධිෂ්ඨානයකින් ආරක්ෂා වෙලා පවතිනවා. ඒ සෑම ධාතුන් වහන්සේ නමක් තුළම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය බුද්ධ අධිෂ්ඨානය රැඳී පවතින. ඉතින් අපි බලමු මේ ස්වර්ණමාලි චෛත්‍ය මිරුවන් වැලි මහා සෑය කොයි ආකාරයෙන්ද ගොඩ නැගුණේ කියන කාරණේ. පිංගතුනි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ඔබ දන්නවා එදා දේවානම්පියතිස්ස රජතුමා මහමෙවුනා වූයන මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේලාට සංඝ සතු කරලා පූජා කරන්නට යෙදුණා. මිහිඳු මහරහතන් වහන්සේ මේ මහමෙවුනා උයනේ රන් තෙලඹු කියන ගහක් තිබුණා. මේ ගහ යට වාඩි වෙලා භාවනා කර කර හිටියා. එදා රජතුමා දේවානම්පියතිස්ස රජතුමා සමන් මල් වට්ටියක් අරගෙන මිහිඳු මහරහතන් වහන්සේට වන්දනා කරන්න මල් ටිකක් අරගෙන උන්වහන්සේව බැහැ දකින්න ආවා. ඇවිත් විහාරයට ගියහම විහාරේ හිටපු ස්වාමින් වහන්සේලා කියා හිටිය රජතුමනි මිහිඳු මහරහතන් වහන්සේ උන්වහන්සේ අන්න අර ඈත පේන රන් තෙලඹු ගහ යට භාවනා කරනවා. එතනට ගිහින් උන්වහන්සේව මුණ ගැහෙනවා. රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ වැඩ ඉන්නේ ගහ යටට ගිහිල්ලා උන්වහන්සේට මේ මල් වට්ටිය පූජා කරලා වන්දනා කරලා එකත් පසකින් වාඩි වුණා. මිහිඳු මහරහතන් වහන්සේ අතට ගත්ත මල් ටික අනාගතයේ දිහා බලලා අතීත බුදුරජාණන් වහන්සේලා සේවනය කරපු ඒ භූමිය දිහා බලලා අදිෂ්ඨානයක් කරලා රජතුමාගේ මතට දුන්න ඒ මල් වට්ටිය රජතුමනි මේ පොළව වටේට මේ මල් ටික ඉහින්න කියලා. එදා දේවානම්පියතිස්ස රජතුමා මේ මල් ටික පොළවට ඉහිනවා සමගම පොළව කම්පාවටපත් වුණා පොළව සෙලවෙන්න පටන් ගත්තා. රජතුමා තැතිගත්තා. පුංචි බයක් ඇති වුණා හිතට. ඇයි මේ? මොකක් හෝ මට විපතක්ද? එක්ක මගේ රාජ්‍යයට විපතක්ද? මොකක්ද මේකෙන් අර්ථවත් කරේ? මීදු මහරහතන් වහන්සේට වන්දනා කරලා කියන අනේ ස්වාමීනි මේ දැන් පොළව කම්පා වුණා පොළව සෙලුණා මොකක් හෝ අනතුරක සංඥාවක්ද මේ දැක්කුවේ මීදු මහරහතන් වහන්සේ කියන රජතුමනි ඔබ කලබල යුතු නැහැ මේ පොළොව සෙලවුනේ මේ භූමියේ තියෙන මහානීය බවයි ඒ පොළොව පෙන්වුවේ. මේ මහා බද්දකල්පේ පහළ වෙච්ච කකුසඳ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා සමග ලංකාවට වැඩම කළ නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටපු භූමියක් තමයි මේ ස්ථානය. කෝණාගමන බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ මහරහතන් වහන්සේලා සමග නිරෝධ සමාපත්තියෙන් වැඩ හිටිය භූමියක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටි භූමිය. ගෞතම බුදුරජාණන් වහන්සේ තුන්වෙනි වතාවේ ලංකාවට වැඩම කරපු මොහොතේ 500ක් මහරහතන් වහන්සේලා සමග නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටිය භූමිය. රජතුමනි මේ කල්පේ පහළ වුණු සිව් බුදුරජාණන් වහන්සේලාම සේවනය කරපු මේ භූමියේ මේ ස්ථානයේ මත අනාගතයේ ලෝක පූජිත විශාල චෛත්‍යයක් ගොඩනැගෙනවා බුදුරජාණන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින්නේ මේ ස්ථානයේ ඒ චෛත්‍ය මතයි කියලා එදා මිහිඳු මහරහතන් වහන්සේ කියා හිටියා. ඒ වෙලාවේ මේ පණවිඩය ඇහුවට පස්සේ දේවානම්පියතිස්ස රජතුමාට ආසාවක් ඇති වුණා අනේ ස්වාමීනි ඒ චෛත්‍ය මම හදන්නම් කීවා. මට පුළුවන් මගේ රාජ්‍ය කාලය තුල මගේ උත්සාහයෙන් මම මේ චෛත්‍ය ගොඩනගන්න. හැබැයි මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට කියන අනාගතයේ දිහා බලලා රජතුමනි ඔබ මේ චෛත්‍ය හදන්න සුදුස්සෙක් නෙමෙයි. අනාගතයේ අවුරුදු 140කට පස්සේ ඔබේ මුණුබුරෙක් හැටියට මේ චෛත්‍ය හදන්න පෙරම් පුරාගෙන එන මහා පින්වන්ත කෙනෙක් පහළ වෙනවා. ඒ කෙනා තමයි මේ චෛත්‍ය හදන්නේ දුටු ගැමුණු නමින් ඒ පින්වන්ත කෙනා පහළ වෙලා මේ රටම එක්සේසත් කරලා මේ චෛත්‍ය ගොඩනගනවා. ඒ නිසා රජතුමනි ඔබතුමා මේ සියලු විස්තර අනාගතයේ පහළ වෙන දුටුගැමුණු රජතුමාට හොයාගන්න පුළුවන් විදියට සටහන් කරලා තියන්න කියලා උපදෙස් දුන්නා. ඒ මත දේවානම්පියතිස්ස රජතුමා මොකද කරේ සෙල් ටැඹක් අරගෙන ලොකු ගල් පුවරුවක මේ විස්තරේ සියල්ල සඳහන් කරලා අර චෛත්‍ය හදන තැන සෙල් ටැඹ පිහිටෙව්වා. ඒ විතරක් නෙමේ රත්තරම් පත්තීරු කීපයක් අරගෙන මේ පත්තීරු වල මේ විස්තර ඔක්කොම ලිව්ව මිහිඳු මහරහතන් වහන්සේ එදා මේ විදිහට ඒ රන් තෙලඹු ගහ යටදී මේ වගේ ප්‍රකාශයක් කරා කියලා ඒ සියල්ල රත්තරම් පත්තීරු වල ලියලා කරඬු කීපයක බහලා ඒවා ආරක්ෂිතව තැන්පත් කරලා තිබුණ අනාගතේ මේවා හොයාගෙන චෛත්‍ය හදන්න පහසු වෙන ආකාරයට ඔය විදියට තමයි එදා මිහිඳු මහරහතන් වහන්සේ ඒ චෛත්‍ය පිළිබඳව විස්තරේ රජතුමාට ප්‍රකාශ කරලා ඒ තැන පෙන්ලා දුන්නේ. හරියටම දේවානම් පිටිසිස් රජතුමා රජකම් කළා ධර්මිෂ්ඨව මිය පරලෝ ගිහිල්ලා මේ විදිහට ඒ තමන්ගේ પરම්පරා කීපයකට පස්සේ මුණුබුරෙක් හැටියට එදා දුටු ගැමුණු නමින් රජකමටපත් වුණා දුටු ගැමුණු රජතුමා දුටුගැමු රජතුමාගේ උප්පත්ති කතාව පවා බොහෝ දෙනෙක් අහලා ඇති. ඊටාමත් ආශ්චර්යමත් කතාවක්. දුටුගැමුණු රජතුමා කියන්නේ මේ සාමාන්‍ය රජ කෙනෙක් නෙමෙයි. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් කියන পদවියට පත්වෙන අපි දන්නවා සාරිපුත්ත මොග්ගල්ලාන වැනි අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන්න අසංකේයකොත් කල්ප ලක්ෂයක් පෙරම් පුරන්න ඕන කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් පදවිය ලබන්න අසංකේයකුත් කල්පලක්ෂයක් පාරමී ධර්ම පුරාගෙන ආපු කෙනෙක් තමයි දුටුගැමුණු නමින් ඒ රජකමට පත් වෙලා ඒ චෛත්‍ය හදලා පින්දහම් කරගෙන දිව්‍ය ලෝකෙට ගියේ. අදත් දුටුගැමුණු දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ හැටියට දිව්‍ය ලෝකේ වැඩ සිටිනවා. ඉතින් එදා මේ දුටුගැමුණු රජතුමා බවට පත්වෙච්ච කෙනා ඊට කලින් ජීවිතේ ලංකාවේම පැවිදි වෙලා විහාරස්ථානයක බොහෝම සිල් ගුණ දහම් ආරක්ෂා කරගෙන පාරමී ධර්මයන් පුරාගෙන හිටපු කෙනෙක්. විහාර මහදේවිය දානේ අරගෙන ගියා මේ විහාරයට. දානේ අරගෙන ගිහිල්ලා ඒ විහාරේ හිටපු සියලුම ස්වාමින් වහන්සේලාට සද්ධාවෙන් දානමාන පූජා කරලා ඒ වැඩිහිටි ස්වාමින් වහන්සේ නමක් හිටියා මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේට වන්දනා කරලා පින් අනුමෝදන් කළ අවසන් වෙද්දී උන්වහන්සේ බැලුවා විහාර මහදේවියගේ සිත දිහා බලද්දි බොහෝම දුකෙන් ඉන්නවා. ඇහුවා මොකද මේ දුක් වෙන්න කාරණේ? අනේ ස්වාමීනි දරු සම්පතක් නැහැ කිව්ව අපේ මේ රජකම ඉදිරියට ගෙනියන්න රජතුමාගෙන් පස්සේ මේ රට බාරගෙන ධාර්මිෂ්ඨව මේ රට පාලනය කරගෙන යන්න දරු සම්පතක් නැහැ. ඒ නිසා හිතේ ලොකු දුකක් තියෙනවා කිව්වා. උන්වහන්සේ බැලුව බලද්දී දැක්ක මහා පින්වන්ත කුමාරයෙක් බිහි කරන්න තරම් පින තියෙන කෙනෙක්. බැලුව කවුද සුදුස්සා? බලනකොට දැක්කා මේ විහාරයේම ඉන්නවා වයසට ගිහිල්ලා දැන් මරණාසන්න වෙච්ච සුගතියේ දිව්‍ය ලෝකේ හිත පිහිටවාගෙන ඉන්න ස්වාමීන් වහන්සේ නම. විහාර මහදේවියට කියා හිටියා ඔබතුමිය ගිහිල්ලා අන්න අර කෙරෝලේ ආවාසේ වැඩ ඉන්නවා වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ නමක් බොහෝම සිල්වත් ගුණවත් කෙනෙක් දිව්‍ය ලෝකේ හිත පිහිටවාගෙන ඉන්නේ. උන්වහන්සේට වන්දනා කරලා ආරාධනයක් කරන්න කීවා දිව්‍ය ලෝකේ හිත පිහිටවාගෙන ඉන්න එක අතහැරලා මේ රට එක්සේසත් කරලා ධර්ම මේ ධර්මයේ බබලවන්න බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බබලවන්න තව එක් වතාවක් හරි මේ ලංකාදීපේ උපදින්න මේ කුසේ උපදින්න හිත පිහිටවන්න කියලා ආරාධනයක් කරන්න කියලා. විහාර මහදේවිය ගිහිල්ලා වන්දනාමාන කරලා පරිස්කාර පූජා කළ ආරාධනා කර නමුත් උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා. තුන්වැනි වතාවේ තමයි ආරාධනාව පිළිගත්. ඒ පිළිගන්න හේතුව තමයි විහාර මහදේවිය මතක් කරලා තිබුණා ස්වාමීනි මේ බුද්ධ ශාසනයේ දියුණුව උදෙසා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා මේ මව කුසේ ඉපදිලා මේ රට ධර්මිෂ්ඨව පාලනය කරලා බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා කටයුතු කරලා මහා පුණ්‍ය කන්දනාවක් රැස් කරගෙන එතනින් පස්සේ දිව්‍ය ලෝකේ උපත කරා යන්න. අන්නේ ආරාධනාවෙන් ඒ වෙලාවේ කල්පනා කරා සාමාන්‍ය පවුලක ඉපදෙනවට වඩා මේ රජ පවුලක රජ කෙනෙක් හැටියට ඉපදිලා ධාර්මිෂ්ඨව රජකම් කරලා චෛත්‍ය විහෙර විහාර හදලා විශාල සාසනික සේවයක් මට කරලා දිව්‍ය ලෝක යන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මම ඒ දිව්‍ය ලෝකෙ හිත පිහිටවාගෙන ඉන්න එක අතහැරලා විහාර මහදේවියගේ කුසේ හිත පිහිටවනවා කියලා කිව්වා. දේවිය දැන් ඔබ යන්න කිව්වා. විහාර මහදේවිය තමන්ගේ ඒ රතවල නැගලා මාලිගාවට යන අතරතුරම අතර මගදිම ඒ ස්වාමීන් වහන්සේ අපවත් වුණා. ඒ ටික දුරක් යනකොට අපවත් වෙනවා සමගම අර විහාර මහදේවිය ගිය කරත්තේ රෝදය දෙවියන් සංඥාවකින් පෙන්වා එතනම පොළොවේ එරිලා හිර වුණා. යම් සැකයක් ඇති වුණා කුසට අමුත්තක් දැනුණා. ඒ වෙලාවේ මොකද කරේ ආපහු ආයෙමත් මේ කරත්ත හරවගෙන යන් කියලා ගියා ගිහින් බලනකොට උන්වහන්සේ අපවත් වෙලා. ඒ විදිහට තමයි දුටු ගැමුණු රජතුමා විහාර මහා දේවියගේ කුසේ පිළිසිඳගත්තේ. එදා දුටුගැමුණු රජතුමා රජකමට පත් වෙලා ධාර්මිෂ්ඨව රාජකම් කරලා මේ යුද්ධය කරා යුද්ධයේදී පවා ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ ලා රජුරෝ එක්ක සාමාන්‍ය යුද්ධයක් කරපු කෙනෙක් නෙමෙයි. යුද්ධයේ තේමාව බවට පත් උනේ මාගේ මේ ව්‍යායාමයේ හුදෙක් රජ සැප පිණිස නොවේ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසායි කියන තේමා පාඨය තමයි දුටුගැමුණු රජතුමාගේ යුද්ධයේ තේමාව බවට පත් වුනේ. යුද්ධයට යද්දී ඉස්සරහින් ගෙනිච්ච ජයකොන්තේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ජයකොන්තේ අරගෙන ගිහිලා ඒක තමයි එදා දවසේ තියලා වන්දනාමාන කරලා පුද පූජා පවත්වලා තමයි එදා දවසේ යුද්ධ කටයුතු පටන් ගන්න. ඒ වගේ ශාසනයේ වෙනුවෙන් ඒ මේ භූමිය නිදහස් කර ගැනීමේ ඉලක්කයක් පිට එදා දුටුගැමුණු රජතුමා යුද්ධ කරේ. තමන්ගේ ජටාවේ රත්තරම් පත්තීරුවක බුද්ධෝ තිලෝක සරණෝ බුද්ධෝ සුරියෝ තමෝනුදෝ කියන මේ ගාථා රත්නය ලියලා ඒක තමයි ජටාවේ බැඳගෙන ගියේ. එතකොට මේ විදියට තුනුරුවන්ගේ ආරක්ෂාව පිට මේ රටම එක්සේසත් කරගත්ත දුටුගැමුණු රජතුමා මේ යුද්ධයේ ජයග්‍රහණය කරාට පස්සේ ඒ සතුටට එදා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට ගිහින් බෝධි පූජාවක් තිබ්බා. බෝධි පූජාවක් තියලා තමන්ගේ රාජකීය පිරිසත් එක්ක බොහෝම සතුටින් බෝධීන් වහන්සේට වන්දනා කරලා මේ මහමෙවුනා උයනේ ටිකක් විවේකීව ඇවිදිමින් ආපහු එනකොට දැක්කා සේවකයෙක් දැක්ක අර සෙල් ටැඹ කියෝලා ඉක්මනට ඇවිල්ලා කියනවා රජතුමනි ඔබතුමාගේ නම සඳහන් වෙච්ච සෙල් ලිපියක් තියෙනවා ඉක්මනට රජතුමා ගිහින් මේ සෙල්ලිපිය කියෝලා බලද්දි මේ සෙල්ලිපිය තියෙනවා අනාගතේ පහළ වෙන දුටුගැමුණු නම් රජ කෙනෙක් මේ ස්ථානයේ තුල ලෝක පූජිත චෛත්‍යයක් නිර්මාණය කරනවා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ලෝවා මහපාය නමින් උපෝසතාගාරයක් හදලා පූජා කරනවා සංඝ සතු කරලා පූජා කරන මේ සියලු විස්තර මේකේ සඳහන් වෙලා තිබුණා. රජතුමාට ලොකු සතුටක් ඇති වුණා. මිහිඳු මහරහතන් වහන්සේ අනාගතයේ දිහා බලලා මම ගැනත් ප්‍රකාශයක් කරලා සෙල්ලිපියක් පිහිටවලා තියෙනව නේද කියලා. එදා රජතුමා මේ සෙල්ලිපිය කියෝලා ඒකේ තියෙන සටහන් වලට අනුව ගිහිල්ලා අර කරඬු හොයලා මේ කරඬු මතු කරලා අරගෙන ඒවැය තියෙන පත්තීරු කියෝලා බලනකොට ඒ පත්තීරු වලත් තියෙනවා ඒ විස්තරේ ඒ විදිහට මෙදා දේවානම් පිටිස රජතුමා සටහන් කරපු පත්තීරු හම්බුණා. ඒ අනුව දුටුගැමුණු රජතුමා කල්පනා කරා මේ ස්ථානයේ මම චෛත්‍ය හදනවා කියලා තීරණය කරගත්තා. ඊට කලින්ම තමයි ලෝවා මහපාය හැදුවේ. හදලා භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් සංඝ සතු කරලා පූජා කරන්නට යෙදුණා. පින්වතුනි අද අපි කතා කරන්න මේ ස්වර්ණමාලි චෛත්‍ය ගැන. එදා දුටුගැමුණු රජතුමා මේ චෛත්‍ය හදනවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන නිදාගන්න ගිහිල්ලා තමන්ගේ සිරි අහනේ ටිකක් ඇලවෙලා කල්පනා කරා මම කොහොමද මේ යුද්ධයක් කරලා අවසන් වුණා විතරයි. මේ තරම් විශාල චෛත්‍යයක් හදන්න ගඩොල් කපන්නේ කොහොමද? ගඩොල් හොයාගන්නේ කොහොමද? මිනිස්සුන්ව වෙහෙසවන්නේ කොහොමද? යුද්ධයක් කරලා මේ රටේම මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ. ලොකු පීඩාවකට පත් වෙලා ඉන්නේ. මිනිස්සුන්ගෙන් අයබදු අය කරන්නේ කොහොමද කියලා රජතුමා ලොකු දුකකින් මේ මිනිස්යන් පීඩාවට පත් වෙයි නේද මේ යුද්ධ ඉවර වෙනවත් එක්කම මේ තරම් චෛත්‍යයක් හදන්න මිනිස්සුන්ගෙන් වැඩ ගන්න ගියොත්. ඒ ගැන ටිකක් හිතේ දුකෙන් පසුතැවීමෙන් කල්පනා කර කර හිටිය සිරියහනට වෙලා. ඒ වෙලාවේ රජතුමාගේ ඒ මාලිගාවට අරක්ගත්ත දිව්‍යාංගනාවක් ඒ පණවිඩේ දෙවියන්ගේ කනින් කනට ගිහිල්ලා ඒ සැනින් සක්‍ර දෙවියන්ගේ කනට ගියා. සක්‍ර දෙවියන් දිව්‍ය සභාව රැස් කරලා විශ්වකර්ම කියන දිව්‍ය පුත්‍රයාට ආරාධනා කරලා පැවරුවා දුටුගැමුණු රජතුමාගේ චෛත්‍යයට අවශ්‍ය සියලු දේවල් දෙවියන් විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාට පැවරුවා නිර්මාණය කරලා දෙන්න කියලා. මේ සිදුවීම සිද්ධ වෙලා හරියටම දවස් කීපයක් ඇතුළත අනුරාධපුරයේ උතුරු ප්‍රදේශයේ වැද්දෙක් මේ කැලෑවක දඩේ මේ යන අතරතුර වනාන්තරයට ගිහින් බලද්දී තලගොයෙක් එක පාරට පෙනී හිටිය. මේ තලගොයා පස්සේ පන්නගෙන යනකොට තලගොයා දුවගෙන දුවගෙන ගිහිල්ලා විශාල ගඩොල් ගොඩක් අස්සට රිංගුවා. මේ වැද්දට ගඩොල් ටික දැක්කට පස්සේ පුදුමාකාර සතුටක් ඇති වුණා හිතාගන්න බෑ වෙනදා යන වනාන්තරේ මේ වගේ ගඩොල් තිබ්බේ නෑ. අද මේ වනාන්තරේ පිරෙන්නම ගඩොල් පිරිලා. කොහෙන්ද මේ? ඉක්මනට ඇවිල්ලා රජතුමාට වන්දනා කරලා කියා හිටිය රජතුමනි හිතාගන්න බැරි කාරණයක් අර මහා වනාන්තරයක් පිරෙන්නම ගඩොල් පිරිලා. රජතුමා ඇවිල්ලා බලනකොට ගඩොල් වනාන්තරෙන් එකයි. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා වනාන්තරේ පිරෙන්න ගඩොල් මවලා. රජතුමා මේ ගඩොල් ටික දැකලා පුදුම සතුටකටපත් වුණා. රුවන්වැලි සෑය වෙනුවෙන් මේ ගඩොල් මං යොදවනවා කියලා රජතුමා තීරණය කරා. ඒ වගේම තමයි ඊට දවස් කීපයක් යනකොට අද අපි කියන්නේ ඔය තඹලගමුව. ඒ වගේම ඒ පැත් ඊළඟට අද රිදීගම කියන පැත්තෙන් තමයි දා රිදී මතු උනේ. පොළොවේ මිනිස්සු උදළු අරගෙන ගොවිතැන් කරන්න යනකොට අඟල් 4ක් 5ක් උඩට තට්ටුව පිටින් මැටි නෙමෙයි තියෙන රිදී මතුවෙලා. වෙල් වලින් රත්තරන් මතුවෙලා. මැණික් ගල් මතුවෙලා සමහර ප්‍රදේශවල. මිනිස්සු උදේ මුහුදු යන්න යනකොට මුහුදේ තියෙන රන් රිදී මුතු මැණික් ශක් වෙරළු ශිලා කියන මේ මහා වටිනා මැණික් වර්ග පොළවට ගහලා ගොඩ ගහලා මේ ඔක්කොම රජතුමා චෛත්‍ය සඳහා යොදා ගන්නවා කියලා ඒ සියල්ල චෛත්‍ය වෙනුවෙන්ම යොදාගත්තා. ওই විදිහට තමයි චෛත්‍ය වෙනුවෙන් සියලු වස්තුව දෙවියන් විසින් නිර්මාණය කරලා පොළොවෙන් මතුවෙලා චෛත්‍යයට අවශ්‍ය සියලු දේවල් පොළොවෙන්ම ලැබුණේ. ඉතින් එදා රජතුමා નિયમિત දවසේ මහරහතන් වහන්සේලාගේ අවවාද අනුශාසනා පරිදි මේ චෛත්‍ය හදන්න භූමිය සකස් කරන්න එතනට ගිහිල්ලා බලනකොට අර රන් තෙලඹු ගහ තියෙනවා. රජතුමා මේ රන් තෙලඹු ගහ ඉවත් කරන්න ඕන එතන චෛත්‍ය හදන්න. රන් තෙලඹු ගහ ඉවත් කරන්න හදනකොට මේ චෛත්‍යයේ හිටපු දිව්‍යාංගනාවක් පෙනී හිටියා. මේ ගහ මම විමාන කරගෙන ඉන්නේ මේ ගහ ඉවත් කරන්න එපා කියෝ. ඒ වෙලාවේ රජතුමා මේ දිව්‍යාංගනාවට කියා හිටියා වෙනත් ගහක විමානයක් හදාගෙන මෙතනින් ඉවත් වෙලා යන්න. මෙතන මම චෛත්‍යයක් හදන්න සූදානම් වෙන්නේ. තුන් වතාවක් කියා සිටිද්දී මේ දිව්‍යාංගනාව රජතුමාගෙන් ඉල්ලීමක් කරා රජතුමනි මම මේ ගහ අතහැරලා වෙනත් විමානයකට යනවා නම් හැබැයි එක පොරොන්දුවක් පිට ඒ තමයි රජතුමනි මගේ නම ඔය හදන චෛත්‍යයට යොදනවා නම් විතරයි කියව මම මේ ගහ අතහැරලා වෙනත් විමානයකට යන්නේ රජතුමා අහනවා දිව්‍යාංගනා ඔබේ නම මොකද්ද රජතුමනි මගේ නම තමයි කිව්වා ස්වර්ණමාලී කියන දෙව්දුව එහෙමනම් ඔබේ නම මේ චෛත්‍යයට යොදනවා කියලා රජතුමා පොරොන්දු වුණා. ඒ පොරොන්දුව පිට තමයි ස්වර්ණමාලී කියන නම ඒ චෛත්‍යයට යෙදුවේ. ඊට පස්සේ පොරොන්දුව පිට තමයි එදා ඒ විමානය අතහැරලා මේ දිව්‍යාංගනා වෙනත් විමානයකට ගියාට පස්සේ මේ ගහ කපලා පොළොව අද වගේ මේ ඩැකෝ යන්ත්‍ර මේ පස් කපන යන්ත්‍ර තිබ්බේ නැහැ. ඇත්තු දාලා තමයි පොළොව තලලා මේ ඔක්කොම සුද්ධ කරලා චෛත්‍යයට මේ පොළොව හදලා සකස් කරලා ගත්තේ. નિયમિત දවසේ රජතුමා මහරහතන් වහන්සේලා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ චෛත්‍යයට මුල්ගල තියෙන දවසේ වැඩම කරා. මහරහත් බුද්ධ අධිෂ්ඨානයකට අනුව බුදුරජාණන් වහන්සේගේ දහතු පරිනිර්වාණය ආරම්භ වෙන්නේ ස්වර්ණමාලි චෛත්‍යරාජාණන් වහන්සේගෙන්. ඒ නිසා බුද්ධ අධිෂ්ඨානයක් කට අනුව ඒ වෙනකොට ඉන්දියාවේ වැඩ හිටපු සියලුම මහරහතන් වහන්සේලා ලංකාවේ වැඩ සිටිය නොඑක් ප්‍රදේශවල වැඩ සිටිය සියලු මහරහතන් වහන්සේලා 이르දියෙන් වැඩම කරා මේ ස්වර්ණමාලි චෛත්‍යයට මුල් ගල තියෙන දවසේ එදා රත්තරන් වලින් කරපු ගලක් ගඩොලයක් රත්තරන් වලින් කරපු දුටුගැමුණු රජතුමා මුළු අනුරාධපුරේම දිව්‍ය ලෝකයේ වගේ සරසලා සෑම නගරයක්ම ගමක්ම සෑම පාරක්ම සරසලා කොඩි සේසත් නංවලා විශාල උත්සවශ්‍රීයකින් මේ රත්තරන් ගල තියලා මේ මේ චෛත්‍යයට කටයුතු ආරම්භ කරා. පිංගතුනි චෛත්‍ය කර්මාන්තේ කරගෙන යද්දී මහා පුදුම සිදුවීම් ගණනාවක් සිද්ධ වුණා. ඒ තමයි ඔබ දන්නවා චෛත්‍යයක මුලින්ම ගොඩනගන්නේ පේශාවලලු තුන. ඔබ දන්නවා යටින් තියෙන පේශාවලලු හැටියට වලලු සමහර ඒවා වලලු තුනක් තියෙනවා ඊට වඩා වැඩි ප්‍රමාණයකුත් තියෙනවා. මේ පේශා වලලු තුනට පමණක් ගඩොල් දස කෝටියක් ගිහින් තියෙනවා. එතකොට රජතුමා අර ගඩොල් වලින් දස කෝටියකින් පේශා වලලු තුනේ කටයුතු අවසන් කරා. මේ චෛත්‍යයේ මූලික කොටස පේශාවලලු තුන අවසන් වෙලා රජතුමා බොහෝම සතුටටපත් වුණා. එදා මේ චෛත්‍ය දිහා බලලා ඇවිල්ලා ගිහින් නිදාගත්තා. නිදාගෙන පසුවදා උදේම කෙනෙක් දුවගෙන දුවගෙන ඇවිත් කිව්වා අනේ රජතුමනි හරිම පුදුම දෙයක්. අර චෛත්‍යයේ gadol දස කෝටියකින් හදපු පේශාවලලු තුනම පොළොවට கிඳා බැහැලා. පොළොවේ උඩට අඟලක්වත් එක gadolයක්වත් දකින්නේ ඒ gadol කෝටි 10ෙම පොළොවට கிඳා බැහැලා. රජතුමා ඉක්මනට ඇවිල්ලා බලද්දී අර පේශාවලලු තුනම පොළොවට கிඳා බැහැලා. රජතුමා ධෛර්යවන්තයි වීරියවන්තයි රජතුමා කියා හිටිය හරි දැන් ඔතන ඉඳන් ආයෙමත් බැඳගෙන යන්න කිය ඔතනට උඩින් ආයෙමත් දෙවනි වතාවටත් ගඩොල් දස කෝටියකින් පේශාවලු තුනම ගොඩ නැගුවා ගොඩ නගලා අවසන් වෙලා ආයෙමත් පහවදා උදේ බලද්දි අර විදිහටම ගඩොල් දස කෝටියම දෙවනි වතාවටත් පේශාවලු තුනම පොළොවට කිඳා බැහැලා ඔය විදිහට එක වතාවක් දෙවතාවක් තුන් වතාවක් නෙමෙයි නම වතාවක්ම පොළොවට කිඳා බැස්සා. ගඩොල් අනුව කෝටියක් පොළොව ඇතුළට කිඳා බැස්සා. නමවෙනි වතාව තමයි රජතුමා හොදටම මනසින් ඇදගෙන වැටුණේ. රජතුමා කල්පනා කරා මේ චෛත්‍ය හදන්න යද්දි ඇයි මට මේ තරම් බාධාවක් ඇති වෙන්නේ මොකක් හෝ මගේ අඩුපාඩුවක්ද එක්ක මගේ යම් කිසි වැරද්දක්ද මහරහතන් වහන්සේලාව රැස් කරලා ඒ වෙනකොට ලංකාදීපේ හිටපු මහමෙවුනා වූනේ වැඩ සිටිය මහරහතන් වහන්සේලා රැස් කරලා උන්වහන්සේලාට දැනුම් දුන්නා ස්වාමීනි ඇයි මෙහෙම වෙන්නේ මම මේ තරම් සද්ධාවකින් මේ තරම් භක්තියෙන් මේ චෛත්‍ය හදද්දී ඇයි මට මේ වගේ දෙයක් වුනේ කියලා ඒ වෙලාවේ එතන හිටපු 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් නැගී සිටලා කියා සිටියා රජතුමනි ඔබ දුකටපත් වෙන්න එපා ඔබ සතුටු වෙන්න මේ චෛත්‍ය අනාගතයේ අවුරුදු 5000ක් කල් පවතිනකල් කිසිම විපතක් ඇති නොවන පිණිස මේ චෛත්‍ය ආරක්ෂාව පිණිස චෛත්‍යයේ අත්තිවාරම ශක්තිමත් කරන්නට ඕනේ. ඒ නිසා අපි 이르දියෙන් අදිෂ්ඨාන කරලා පොළවට කිඳා බැස්සෙව්වා කිව්වා ඒ gadol ටික. එතකොට මහරහතන් වහන්සේලා තමයි අදිෂ්ඨාන කරලා අර පේශාවලු තුන නම වතාවක්ම පොළොවට කිඳා බැස්සෙවි. ඒකට හේතුව චෛත්‍යයේ අත්තිවාරම ශක්තිමත් කරන්න. අදත් ඔය රුවන්වැලි සෑයේ පොළොව ඇතුළට ගඩොල් 90 කෝටියක අත්තිවාරමක් තියෙනවා. ඒ නිසා තමයි මේ වෙනකන්වත් කිසිම භූමිකම්පාවකින්වත් කිසිම දෙයකින් මේ චෛත්‍යයේ ඉරිතැලීමක්වත් නොගොස් ආරක්ෂා වෙලා පවතින. ඒ නිසා පින්වතුනි එතනින් පස්සේ මහරහතන් වහන්සේලා කියා හිටිය රජතුමනි දැන් ඔබට මේ චෛත්‍ය හදාගෙන යන්න පුළුවන්. දැන් ওই අත්තිවාරම හොඳටම ප්‍රමාණවත්. ආයෙමත් පොළොවට කිඳා බස්සන්න අවශ්‍යතාවයක් නැහැ. රජතුමනි දැන් චෛත්‍ය කටයුතු පටන් ගන්න. රජතුමා බොහෝම සද්ධාවෙන් මේ චෛත්‍යයේ ඉතුරු වැඩ කටයුතු පටන් ගත්තා. පටන් අරගෙන චෛත්‍ය ගොඩනගලා විශාල ධාතු ගර්භයක් සකස් කරා. චෛත්‍ය මධ්‍යයේ විශාල ධාතු ගර්භයක් හදලා අර පොළොවෙන් මතුවෙච්ච මැණික් ගල් විශාල මැණික් ගල් හතරක් මේ ධාතු ගර්භයේ හතර පැත්තේ මුළු ධාතු ගර්භයේම ආලෝකමත් වෙන්න තිබුවා. තඹලා රත්තරන් වලින් බුදුරජාණන් වහන්සේගේ බෝසත් උපත දුෂ්කර ක්‍රියා කිරීම බුද්ධත්වයේ ප්‍රථම ධර්මදේශනාව පිරිනිවන් පෑම ඒ වගේම ජාතක කතාවල සඳහන් වෙන විශේෂිත කාරණා මේ වගේ නොයේක් දේවල් රත්තරන් වලින් නිර්මාණය කරලා මේ ධාතු ගර්භයේ සෑම තැනම රත්තරන්ින් හදලා සකස් කරා. ඒ විතරක් නෙමේ අර පොළවේ මතුවෙච්ච රන් රිදී මුතු මැණික් මේ මහානීය සම්පත් සියල්ලම ධාතු ගර්භයේ තැම්පත් කරලා රජතුමා નિયમિત දවසේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න මහා විහා දිනේ යොදාගෙන හෙට දවසේ ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා කියලා ඒ નિયમિત නැගත් වෙලාවට කටයුතු සූදානම් කළලා කලින් දවසේ මහා විහාරේ මහරහතන් වහන්සේලාට ගිහින් දැනුම් දුන්න ස්වාමීනි චෛත්‍ය කර්මාන්තයේ ධාතු ගර්භයේ වැඩ කටයුතු අවසానයි. හෙට දවසේ උත්‍රසල කියන නැගතෙන් මේ ධාතුන් වහන්සේලා තැම්පත් කරන්න ධාතුන් වහන්සේලා හොයලා දෙන්න. එදා මහරහතන් වහන්සේලා එකතු වෙලා එතන හිටියා 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම සෝනුත්තර. උන්වහන්සේට පැවරුවා ධාතුන් වහන්සේලා අරගෙන එන්න. උන්වහන්සේ ඒ සැනින් පොළව ඇතුළට කිනා බැහැලා පොළව ඇතුළෙන්ම ගිහිල්ලා නාග ලෝකෙන් මතුවෙලා නාග ලෝකේ නාග රජ්ජුරුව ආරක්ෂා කරගෙන තිබ්බේ අර ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා ඇතුළත් ධාතු කරඬුව අරගෙන මහා ප්‍රාතිහාරයක් පාලාගෙන ආවේ. පින්වතුනි මේ ධාතු කරඬුව අරගෙන ඇවිල්ලා පොළොවෙන් මතුවෙච්ච තැන එදා මේ මහා විහාරයේ තිබ්බ ස්ථානයේ මහමෙවුනා වේනේ මේ ධාතු කරඬුව අරන් පොළොවෙන් මතුවෙච්ච තැන දෙවිවරු දිව්‍ය මාලිගාවක් වගේ රත්තරන්ින් මවලා ධාතු තැම්පත් කරන තෙක් ඒ ධාතු කරඬුව තැම්පත් කෙරෙව්වා. රජතුමා පසුවදා උත්සව ශ්‍රීයෙන් මේ ධාතු කරඬුව හිසේ තියාගෙන අර දෙවියන් මවපු මේ රත්තරම් මාලිගාව වගේ තැනින් එළියට ඇවිල්ලා අඩි කීපයක් යනකොටම අර මාලිගාව එතනින්ම අතුරුදහන් වෙලා ගියා. මේ චෛත්‍යයට ධාතුන් වහන්සේලා ඩ්‍රෝනයක් තැන්පත් ධාතු කරඬු අරගෙන ඇවිල්ලා එදා ලක්ෂ සංඛ්‍යාත මහරහතන් වහන්සේලාගේ පිරිත් සජ්ජායනයේ මැද්දේ දුටුගැමුණු රජතුමා චෛත්‍ය හිසේ තියාගෙන මේ ධාතු කරඬුව සත්‍ය ක්‍රියාවක් කරා මේ ධාතුන් වහන්සේලා අවුරුදු 5000ක් යනතෙක් කිසිම හානියක් නොවි මේ චෛත්‍ය තුලම ආරක්ෂා වෙන්නට ඕනේ. ඒක සත්‍ය නම් මේ ධාතුන් වහන්සේලා කරඬුවෙන් මිදිලා අහසට පැන නැගලා ප්‍රාතිහාරයක් දක්වලා Taman විසින්ම බුදුරජාණන් වහන්සේ ඉදා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේ පිරිනිවන් පාවදාල ආකාරයටම මේ ධාතුන් වහන්සේලා ද්‍රෝණිය ධාතු ගර්භය තුල පිහිටාවා කියලා සත්‍යක්‍රියාවක් කරා. ඒ සැනින් අර කරඬුවෙන් මිදිච්ච ධාතුන් වහන්සේලා ද්‍රෝණය චෛත්‍යයට ඉහලින් අහසේ බුද්ධ රූපයක් මැවිලා නොයෙක් ප්‍රාතිහාරයන් පෑවා. ඒ ප්‍රාතිහාර පාල අවසන් වෙනවා සමගම මේ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා ධාතු ගර්භය ඇතුලේ උතුරට හිසලා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාවදාලා ආකාරයටම ධාතු ගර්භය තුල සකස් වුණා. මහරහතන් වහන්සේලා අදිෂ්ඨානෙන් මල් පූජා කරලා දෙවියන් නොයේක් මල් වර්ග දිව්‍ය ලෝකයේ තියෙන මදාරා මල් වර්ග පූජා කරලා පහන් දැල්වලා සත්‍යක්‍රියාවක් කරා අවුරුදු 5000ක් යනතෙක් ධාතු පරිනිර්වාණය සිද්ධ වෙන තෙක්ම මේ මල් පර නොවේවා මේ පහන් දැල්වේවා කියන සත්‍යක්‍රියාවෙන් ධාතු තැම්පත් කරලා චෛත්‍යයේ කටයුතු අවසන් කරා ධාතු ගර්භයේ වහලා චෛත්‍යය එතනින් ඉහළට හදාගෙන ගිහිල්ලා උඩ හතරැස් කොටුව කියලා ඔබ අහලා ඇති. දේවතා කොටුව හතරැස් කොටුව එතනින් උඩට තමයි අර කොත් කැරැල්ල තියන්නේ. මේ හතරැස් කොටුව හදාගෙන යනකොටම රජතුමා අසනීප වෙලා අසාධ්‍ය වුණා මරණාසන්න වුණා රජතුමාව එදා ඇඳක තියාගෙන ඔසෝගෙන ආවේ මේ රුවන්වැලි සෑයේ මළුවට ඔසෝගෙන ඇවිල්ලා රජතුමාගේ තමන්ගෙම සහෝදරයෙක් වෙන මේ තිස්ස කුමාරයයි වයිදා තිස්ස කුමාරයට රජතුමා කියනවා තමන්ගේ සහෝදරයට මගේ අසනීපය ගැන බලන්න එපා. මම ගැන හිතන්න එපා. මේ චෛත්‍යයේ කටයුතු ඉක්මනින්ම අවසන් කරන්න කියලා. එතුමා මොකද කරේ? මේ මාලිගාවේ තිබ්බ සුදු රෙදි අරගෙන මේ කොත් කැරැල්ල වටේට ඔතලා චෛත්‍ය කටයුතු අවසන් වෙච්ච ස්වරූපේට චෛත්‍ය වහලා ඉවර වෙලා රජතුමාව එතනට ඔසවගෙන ආවා. රජතුමා මේ චෛත්‍ය දිහා බැලලා පුදුම සතුටකටපත් වෙලා මහරහතන් වහන්සේලාගේ පිරිත් සජ්ජායනා මැද්දේ රජතුමා ඒ වෙනකොට රජතුමාව එක්ක යන්න දිව්‍ය ලෝක හයෙම්ම නොයේක් දිව්‍ය රත ඇවිත් තිබුණා. මහරහතන් වහන්සේලා පිරිත් කියනකොට රජතුමා මොකද කරේ? අර දිව්‍ය රතවලට අත අතින් සංඥාවක් කරා පොඩ්ඩක් ඉන්න මම මේ පිරිත් අහනකම්. ඒ වෙලාවේ ඒක බලාගෙන හිටපු අනිත් අය සමහර හාමුදුරුවරුන්ට හිත දියුණු කරපු නැති අය අර පිරිත් කියන එක නැවැත්තුව රජතුමා අතින් සංඥා කරනකොට. සමහර මිනිස්සු හිතුවා අනේ රජතුමා මරණාසන්න වෙනකොට සිහි මුලා වෙලා වෙන්නේ නැති මේ අතින් එක එක සංඥාවල් කරන්න. ඒ වෙලේ එතන හිටපු මහරහතන් වහන්සේලා කල්පනා කරා මේක රජතුමාට හොඳ නෑ මේ ඇත්ත తත්වේ මිනිස්සුන්ට පෙන්වන්න ඕන කියලා මල් මාලා කීපයක් අහසට විසි කරා අර දිව්‍ය ලෝකයෙන් ආපු දිව්‍ය රතවල දැවටේවා කියන අදිෂ්ඨානේ ඒ සැනින් අර දිව්‍ය රතවල මල් මාලා දැවටුණා රජතුමා පිරිත් සජ්ජහායනා මැද්දේ වන්දනා කර කර ඉන්නකොට ඒ සැනින් මරණයටපත් වෙලා දුටු ගැමුණු දිවි රාජයන් හැටියට ඒ සැනින්ම දෙවි කෙනෙක් හැටියට ඉපදිලා සියලු දෙනාටම පෙනී සිටින්න ගොරෝසු කයක් මවාගෙන රුවන්වැලි සෑය චෛත්‍යයට වන්දනාමාන කරලා අර දිව්‍ය රථයක නැගලා නොපෙනී ගිය විස්තරය මහා වංශයේ සඳහන් වෙනවා. ඒ වගේම තූප වංශෙත් මේ විස්තරේ මේ ආකාරයෙන්ම සඳහන් වෙනවා. ওই විදියට තමයි ස්වර්ණමාලි චෛත්‍යරාජානන් වහන්සේ නිර්මාණය වුණේ. පින්වතුනි අදටත් ලෝකේ කොයිම තැනකවත් බුදුරජාණන් වහන්සේගේ මේ තාක් මේ තරම් විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් එකට එකතු වෙච්ච තැනක් නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඩ්‍රෝන 8යි බුද්ධ ශරීරයේ ධාතුන් වහන්සේලා ඉතුරු වුණේ. ඒ අටෙන් එක ඩ්‍රෝනයක්ම අටෙන් එකක් මද වැඩ සිටින්නේ මේ රුවන්වැලි සෑය චෛත්‍යරාජාණන් වහන්සේ තුළ. එතකොට දිව්‍ය ලෝකේවත් වෙනත් බ්‍රහ්ම ලෝකේකවත් නාග ලෝකේවත් දඹදිව තලේවත් වෙනත් කිසිම තැනක මේ තරම් විශාල ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා හරියටම අවුරුදු 5000ක් වෙන වෙසක් පුන් පොහෝ දවසකදී ඔය රුවන්වැලි සෑයේ තියෙන ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා අහසට පැන නැගලා බුද්ධ රූපයක් මැවිලා අහසේ නොයේක් ප්‍රාතිහාර පානවා. ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා එතනින් බුද්ධ ගයාවේ වජිරාසනයට වැඩම කරනවා. වැඩම කරලා එතනදි තමයි ලෝකේ සියලුම තැන්වල තියෙන සියලුම ධාතුන් වහන්සේලා එකට එකතු වෙන්නේ. ලලාට ධාතුන් වහන්සේ, දන්ත ධාතුන් වහන්සේලා, අකු ධාතුන් වහන්සේලා අනෙක් සියලුම ධාතුන් වහන්සේලා එකට එකට එකතු වෙලා මේ අස්ති මේ ඇටසැකිල්ලක් හැදෙන විදිහටම ධාතුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ නිර්මාණය වෙලා බුද්ධ ශරීරයක් මැවිලා බුද්ධ ගයාවේ වජිරාසනයේට ඉහළින් යමා මහ ප්‍රාතිහාරයක් පාල අවසන් වෙනවත් සමගම අහසෙම බුද්ධ ශරීරය දැවිලා පිලිස්සිලා අතුරුදහන් වෙලා යනවා. එතනින් පස්සේ ආයේ කවමදාවත් ධාතුන් වහන්සේ නමක් දකින්න ලැබෙන්නේ නැහැ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ අවුරුදු කෝටි ප්‍රකෝටික කාලකයට පස්සේ හරි පහළ වෙලා බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාලා බුද්ධ ශරීරය ආදාහනය කරන තෙක් ආය ධාතුන් වහන්සේලා දකින්න නැහැ. ඉතින් ඒ නිසා ඔබ මේ කියපු කරුණු ගැන සිහි කරලා සද්ධහා ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ පහළ වෙලා මේ වෙනකොට අවුරුදු දෙදස් පන්සිය ගණනක් යන්නේ. තවමත් තවත් අවුරුදු දෙදස් හාරසිය ගණනක් යන තෙක්ම මේ ධාතුන් වහන්සේලා ලෝකේ පුරා වැඩ සිටිනවා. රුවන්වැලි සෑය තුළ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තව අවුරුදු දෙදස් හාරසිය ගණනක් යනසෙක් වැඩ සිටිනවා. ඒ නිසා මේ ලංකාදීපෙයින් ඔබට ඒ ධාතුන් වහන්සේලා වන්දනා කළ අප්‍රමාණ පිනක් රැස් කරගන්න පුළුවන්. ඉතින් පිංවතුනේ කාලවේලාවෙ හැටියට මීට වඩාපට මේ විස්තරය කරන්න පුළුවන්කමක් නෑ ඉතින් අපි මේ කියපු කරුණ වලට අනුව රුවන්වැලි සෑයට අපි හැම කෙනෙක්ම හදවතින්ම වන්දනා කරමු ඩ්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින මේ ස්වර්ණමාලි චෛත්‍යරාජානන් වහන්සේට මම নমස්කාර කරමි මාගේ নমස්කාරය වේවා කියලා වන්දනා කරන්නේ ඉතිං අද ධර්මාණු ශාසනාවෙන් අපි රැස් කරගත් සියලු පුුණෙ ධර්මයන් දුටු ගැමුණු දිවිරාජෝත්තමයණන් වහන්සේ ඇතුළු සියලු දෙවියන්ට අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙලා දෙවියන්ගේ දිව්‍යස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සංසාර්දුකින් අතමි දේවා කියල සාදු කියල පින් අනුමෝදන් කරන්න. ඒවගේ මද දවස් ධර්ම දේශනාව දායකත්වය දරන කීප පිරිසක් ඉන්නවා. ඉදුරුව වැල්බඩ පදිංචි විශ්‍රාමලත් පාටසාලාචාරිණී DDG ප්‍රේමරත්න මහත්මිය තම පියාණන් වන පිළියන්දල මාම්පේ විසු අභාව ප්‍රාප්ත DB ප්‍රේමරත්න මහතා සහ මෑණියන් වන KE පෙරේරා මහත්මියටත් ඒ වගේම ගල්බඩ පදිංචිව සිට හෙන්රි වන්‍යාරච්චි මහතාට නිවන්සුව ප්‍රාර්ථනා කිරීමත් පවුලේ මිය පරලෝගිය සියලූම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒ පිංගතුන්ගේ අදහසක් වෙනවා. ඒ වගේම සුජීවත්ව සිටින සියලු ඥාතීන්ටත් ලක්වාසී සියලු දෙනාටම සිත සාන්තිය සැලසේවා කියන ප්‍රාර්ථනය ඒ ඉඳුරුදුව ගල්බඩ පදිංචි DGP ප්‍රේමරත්න මහත්මියගේ අදහසක් වෙනවා. ඒ වගේම ඩඒ ආර්යවතී දසනායක මෑණියන්ට නිදුක් නීරෝගී භාවයේ සැලසේවා කියන අදහස ඒ ධර්ම දේශනාව දායකත්වයේ දරන දවත් පිරිසකගේ අදහසක් වෙනවා. ඒ වගේම පෙබරවාරි මාසේ 7 වෙනි දිනට අභාව ප්‍රාප්ත වී වර්ෂ 8ක් පිරීම නිමිත්තෙන් WAD බණ්ඩාර සල්ගල කඩේ මුදලාලි මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරන්නේ කලපිටමඩ වැල්හැල්ල නාබිරිත්ත නිවසේ පදිංචි ආර්යවති දසනායක මෑණියන් දරුවන් බෑනාවරුන් ලේලිවරුන් කිනේ සියලුම දෙනා විසින් ඒ පුණ්‍යානුමෝදනාව කරනවා. ඒ වගේම ඉබ්බාගම කිරින්දිගල්ල නැෂනල් වත්තේ පළමු පටුමගේ පදිංචිව සිට වසර 11කට පෙර හදිසි අනතුරකින් අභාව ප්‍රාප්ත වූ RM උදේශ් තිලක රත්න පුතා අනුස්මරණය කොට පින් පැමිණීමත් ඒ වගේම අවුරුදු 18 කර පෙර අභාව ප්‍රාප්ත වූ JM WB උඩුගම පියාණන්ටත් ඒ වගේම අවුරුදු 6කට පෙර අභාව ප්‍රාප්ත වූ KAT කුමාරිහාමි මෑණියන්ටත් වර්ෂ 17කට පෙර අභාව ප්‍රාප්ත වූ RM කළු බණ්ඩාර පියාණන්ටත් පින් අනුමෝදන් කිරීම ඒ ඉබ්බාගල ගමුවේ කිරිඳිගල්ල නැෂනල් වත්තේ පදිංචි ඒ ජයසුන්දර මෑණියන් ඇතුළේ පවුලේ සියලුම දෙනාගේ අදහසක් වෙනවා. වාරියපොළ රැකව පදිංචි RM ටිකිරිමැණිකේ මහත්මියගේ පියාණන් වන RM කළු බණ්ඩා උපාසක මහතා සහ අභාප්‍රාත්ත මැණිකේ ආරෙම් කිරිමැණිකේ උපාසිකා මාතාව අනුස්මරණය කොට පින් අනුමෝදන් කිරීම ඒ ටිකිරිමැණිකේ මහත්මියගේ අභාව ප්‍රාප්ත වූ සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ඒ දායකත්වයේ දරන ආර් ඇම් ටිකිරි මැණිකේ මහත්මිය ඇතුළු සියලුම දෙනාගේ අදහසක් වෙනවා. ඒ වගේම කන්තලේ මැදි විදුහල්ලේ විශ්‍රාමික විදුහල්පති සඳ ලංකාව වැටකේයාවේ විසු WTDT රාජපක්ෂ මහතා අභාව ප්‍රාප්ත වී සිව් වසරක් පිරීම නිමිත්තෙන් එතුමන්ට පින් පැමිණවීමත් අභා ප්‍රාප්ත වූ සියලු පවුලේ මිය පරලෝගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම කෝන් කඳවල රත්නායක මුදියන්සේලාගේ ආඩි එතනා මෑණියන්ට නිදුක් නිරෝගී භාවයේ දිගාසිරි ප්‍රාර්ථනා කිරීමත් ඒ දායකත්වයේ දරන රාජපක්ෂ මහතාගේ භාර්යාව බිංගිරිය කෝන්ද කෝන් කඳවල අබේකෝන් මහත්මිය හා දූ දරුවන්ගේ ප්‍රාර්ථනාවක් වෙනවා. ඒ වගේම 1996 ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියාන්විත රාජකාරියේදී සිටියේදී ශස්ත්‍ර ප්‍රහාරයකින් මුලතිව් හමුදා කඳවුරේදී අතුරුදහන් වූ lance corporal HM Priyantha Gunasekara රණවිරුවාණන් අනුස්මරණය කොට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම ගුණසේකර මහතාගේ පියා වූ ආර් රුක්කුබණ්ඩා මහතා බී කළුමැණිකා මහත්මිය සහ රන්මැණිකා මහත්මියගේ පියාණන් වූ බී.ජී. ඩිංගි බණ්ඩා මහතා සහ මුතුමැණිකා මහත්මියට පින් අනුමෝදන් කිරීම සහ දායකත්වයේ දරන්න ඒ අයගේ අදහසක් වෙනවා තුරුවිල පදිංචි යෝබී ගුණසේකර මහතා ඩීබී රන්මැණිකා මහත්මිය ඇතුළු දූ දරුවන් තමයි ඒ දායකත්වයේ දරන්නේ තේ මිය පරලෝකීය නම් සඳහන් කර සියලු දෙනෙක් නම් මිය පරලෝකීය සියලු ඥාතීන් මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා මිය පරලෝකීය සියලු ඥාතීන් වහවහ සංසාර දුකින් අත මිදේවා කියලා සාදු කියන්නේ මේ දායකත්වයේ දරපු සෑම සියලු දෙනාටමත් ලංකාවාසී සෑම සියලු දෙනාටමත් මේ පින් එකාකාර උපකාර වේවා කාය චිත්ත පීඩා දුරු වේවා තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවරණේ සැලසේවා හැම දිනාටම ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ අනුශාසක පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමින්ද්‍රයන් වහන්සේ